දැයි ගෞරවනීය සංගරත්න අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට බ්‍රහස්පතින්දාවක් නිසනවනේ යෙල ධර්මදේශන අවස්ථාවක් සියලුම දෙනාය සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අච්ඡන්ති කාලා තරයන්ති රත්ත්‍යෝ වයෝ ගුණා අනුපුබ්බේන ජාති එවං භයං මරණී පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහಂತಿ තී කරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ අදත් අපි මාතෘකාව වශයෙන් ඉදිරියට තියාගත්තේ සංයුත්ත නිකායේ සගතක වර්ගයේ දේවතා සංයුත්තට අයිති ගාථා රත්නයක් ඒක අපි ගියේ පාර ගත්ත ගාථායෙම බොහොම සමාන්ත සමාන්තර පිළිමිබුවක් වගේ ඒ විදිහම අදහසක් ඒ වාගේම దేవතාවෙක් ඒ වාගෙම ਸਰවචන්නාංශයට ඉදිරිපත් කරනවා ਸਰවචන්නාංශය දෙන්නට දෙන එකම උත්තරය. ඒ කියන්නේ මේ දෙයියෝ අතර මේ අභ්‍යන්තර සංනිවේදන තිබුණා නෑ. දෙයියෝ ප්‍රශ්නක් අහලා තින බා අනිත් දෙයියෝ දන්නේ නෑ. ඉතින් ඒ දෙයියොත් ඒ ප්‍රශ්නේම අහනවා. එයා අහන්නේ යාට ගැළපෙන තාලට. හැබැයි බුදුහාමුදුරු දෙන්නේ එකම උත්තරේ. ඒක හොඳට පේනවා කමඨාන් සුද්ධ කරනකොට ඒ කෙනා ඒ කාරණාව දැනගත්තට මේ මණ්ඩලයේ ඉන්න හිටියත් නැතත් අනිත් අයට ඒක ඇහෙන්නේ නැහැ. ඇහුණට අදාළත් නැහැ. එයාට ඕනේ යාගේ ප්‍රශ්නේ අහන්න ඒකට උත්තරේ ඕනේ. අපි ඉතින් පස්සේ දැන් අවුරුදු 2600 කට පස්සේ අපි දැන් පොත දිගාරලා බලන්න පේනවා පිටරට දෙයයන්ට දිබ්බසෝත ඥාන තියෙනයි කියලා පිස්සු. පිස්සු එහෙම එකක් නැහැ. දෙයයන්ගේ තකතිරකම දිබ්බසෝත ඥානට එහා. ඒ දෙයයන්ගේ ප්‍රශ්නේ බුදුහාරෙන් ඇහුවට අනිත් දෙයියන්ට ඒ ප්‍රශ්නේ හරියන්නේ නැහැ. මමම ප්‍රශ්නයක් අහන්න ඕනේ. මටම බුදුහාමුදුරු උත්තර දෙන්න ඕනේ. ඒත් දී නිවන් දකින්නෙත් නැහැ. <laughs> අපිට පුළුවන් ද කියලා බලන්න ඕනේ ඒ නඟ ගලද්දී ඒක දිහා බලලා අපිට පාඩමක් කරන්න අනේ දෙයයන්ට ආව කැපෙන වචන වලට සමා වෙලා අපිට නිවන් දකින්න. ඉතින් ඒක නිසා හැම කෙනාටම තමන්ගේ ප්‍රශ්නේ හරිය වැදගත් උත්තරේ වැදගත් නැහැ. કોઈ උත්තරේ දුන්නත් එයා ඒකෙන් තව ප්‍රශ්නයක් නගනවා. ඊට පස්සේ ප්‍රශ්නේ වර නගනවා. වර නගනග අහනවා මොකද එයා අර තමන්ගේ අර ප්‍රශ්න නැගීමට හේතු වෙන තකතිරු මානසිකත්වය හලන්න කැමති නැහැ. එයා හිතන්නේ මේකට උත්තර දෙන්න බුදුහාමුදුරු බැඳලා ඉන්නවා. මට ප්‍රශ්න එනවනම් එහෙන් උත්තර ඉන්න ඕනේ. ඉතින් ඒක නාවික පුහුණුවකදී කැප්ටන් කෙනෙක් ගිහිල්ලා නාවිකයෙන් අහවලු හොඳයි. අපි නැවත යන්න හදන්නේ අන්න ඉස්සෙල්ලා මම පොඩි ප්‍රශ්නක් අහනවා. මේ උතුරු දිශාවෙන් කුණාටුවක් ආවොත් මොකද කරන්නේ? ඊට පස්සේ ගාලු උත්තර දිශාවට නැංගුරම දානවා කිය. ඒකවල දකුණු දිශාවට ආවොත් දකුණු දිශාවට දාන්න. නැගිටින්න ආවොත් නැගිටින්න දානවා. බස් නැගිටින්න ආවයි. තමුචර කොහෙන්ද ඔච්චර නැංගුරන්නේ? නැවේ. ඇයි සර් සර් කුණාටු ගන්න තැනින්ම තමයි ගන්න කියලා. සර්ට ඇති වෙන කුණාටු තියනවා නම් මට ඇති වෙන නැංගුරක් තියෙනවා. ඉතින් ප්‍රශ්න උත්තර ලංකාවේ ඔච්චරම තමයි. කිසි කෙනෙක් ඒක අර තමන් ජීවිත පරිවර්තනයක් හදලා මේ කතා කරන්නේ බුදුහාමුදුරුව. බුදුරජාණන්සේ නැවත නැවත මේක කිවිය යුතු නෑ. මම මගේ හැඩ ගැහිලි ගන්න ඕනේ කියන එක එන්නෙම නෑ. ඉතින් ඒකට අපි නිසන්වනේ දීපුත්‍රේ තමයි එක එක නායක කමටහන් සුද්ධ කරන්නේ නෑ. සමූහේ දාලා කමටහන් සුද්ධ කරනවා. ඒක මික්සෙල් ආරකෙත් අහන්න ගන්නවා ලෝකෙ පුරාවට. ඒකට ඕනම කෙනෙකුට තේරෙනවා හැම කෙනාම අහන්නේ එකම ප්‍රශ්නේ උත්තරෙත් එකමයි. හැබැයි අර කෙනාට ප්‍රශ්නේ වරණගලා දෙනකන් අර තමන්ගේ පෞරුෂත්වයේ තමන්ගේ තාන්න මානකම් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ sannivedana ගැටලුවක් තියෙනකොට පඬිස්වාංශ කියන බුරුමේ කිසිසේත්ම වෙහෙස ගන්න එපා. එයාම නැවතේ ප්‍රශ්න ඇහුවත් ආයෙසරයක් කියලා දෙන්න. ආයෙවොත් ආයෙසරයක් කියලා දෙන්න. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා සිය සැරයක් කිව්වත් එක සීරික වතාවටත් ඒ ප්‍රශ්නම අහන්න ඉඩ තියෙනවා. ඊර්ෂ්‍යා කරන්න එපා, ලෝභ කරන්න එපා උත්තරේ දෙන්න. 100 දෙවෙනි වතාවටත් ওই ප්‍රශ්නේ ආය අහන්න පුළුවන්. මසුරු වෙන්න එපා, ලෝභ කරන්න එපා. ඔක දෙන්න යටිල්ලියසන භයානක රෝගත් සුව වෙන අවස්ථාවල් ඇත. 100 දෙවෙනි වතාවේ තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඒ තරම්ම තකතිරුයි මේ ඔලොමල මනස ඒ තරම්ම කොහොමද කියන්නේ? ඒ තරම්ම ෂටයි. ඒ තරම්ම මායාවි. ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා එක සභාවක ඉඳලා බනහනට අපි නේ පොඩි දෙකේ පන්ති ළමයි වෙන්න ඕනේ. වෙල දහසක් නැයින් තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව මේක තේරුම් කළ දෙන එක බුදුහාමුදුරන්ගේ වැඩේ. මේක තේරුම් කළ දෙන එක අසෝලාගේ වැඩේ. කියලා මේ අපි ඒජන්තලා පක් කිරුවොත් එන්නේ අපි හීන දින වෙනවා. අපි අර ජීවිත පරිවර්තනය කියන එක ලෑස්ති මනසේ ඉන්නේ අපි ගාවට. ඒක කවුරුත් දෙන්නේ නැහැ. බණ කියලා තියෙන්නේ. බුදුන් පඬිස් වහන්සේ කියනවා වර්ෂාව නිතරම වහිනවා. මේ භාජනේ එළිය තිබ්බොත් වතුර පිරෙයි. ඔබ භාජනේ දෙමේ කියලා ගේ ඇතුලේ තියාගෙන හිටියොත් වතුර එකතු වෙන්නේ නැහැ. මේ භාජනේ කට ලොකු බඩ පුංචියක් නම් ඉක්මනට පිරෙයි. බඩ ලොකු කඩ පුංචියක් නම් ගොඩක් කල්යයි. වාදනේ පල්ලේ හිලක් තියෙනවා නම් වතුර පින්නොට බැලෙයි. හැබැයි ධර්ම වර්ෂාව හැමතරම් වහිනවා. ඇහින්නේ නැති එකයි ප්‍රශ්නේ. ඇහින්නේ ඉතින් ගොඩක් දේවල් වෙන්න ඕන. ඉන්දිය පරිපාකයේ තියෙන්න ඕන. දැනුම ඥානෙ මෝරලා තියෙන්න ඕනේ. පෙරකල පිං කියෙන්න ඕනේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න ඕනේ. සූදානම් මනස තියෙන්න ඕනේ. ඉතින් ඒවට කියනවා ධම්මචක්ක කියලා. ඒ පුබ්බීච ගත පුඤ්ඤත අත්ථ සම්මාපණිදි ඒ වගේ දේවල් වලට කියනවා ඒක චක්‍රක කරකෙන්නේ අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි අපි නැවත නැවත අහන එක විතරයි අපිට කරන්න තියෙන්නේ. නැවත නැවත කියන එකයි ඒකයි මේ ગાතා දෙකක් තියෙනවා. අච්ඡන්ති කාලා තරයන්ති රත්ත්‍යෝ වයෝ ගුණා අනුපුබ්බේන ජහಂತಿ. එවම් භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහන්ති. මේ දෙයියෝ කියන එක අච්ඡන්ති කාලා තරයන්ති රත්ත්‍යෝ දිවාව සහ රාත්‍රිය එක සීරුවට ගෙවෙනවා දුන්නෙන් විහිදිච්ච ඊතලයක් වගේ. ඒක නතර කරන කාටවත් බෑ. අපි කොච්චර වේගෙන් වැඩ කරත් උපක්‍රම දැම්මත් කාලය ගෙවිගෙන යන්නේ දුන්නෙන් විහිදිච්ච ඊතලයක් වගේ. ඒක අච්ඡන්ති කාලා, තරයන්ති රත්තිය. කාලය කියලා කියන්නේ අපි දිවා කාලයට, රත්ති කියලා කියන්නේ රාත්‍රියට. මේ ටික දිගට යනවා. පයෝගුණ අනුපුබ්බින ජහන්ති ඔබ ගෙනාන ගම් ආයුෂ ප්‍රමාණයක් ඒක නතර නොවි දිගටම ගලනවා. අපි කොච්චර මේ ඔපරේෂන් කෙරුවත් විටමින් ගැහුවත් ව්‍යායාම කරත් මොනවා කෙරුවත් වයස කියන එක නතර කරන්න බෑ. ඒවම් භයම් මරණේ පෙක්කමානෝ මේ වගේ හරක් ගාලට ඇදගෙන යන මරණ ගාලට අරගෙන හරක් ගාලකින් හරකෙක් වගේ ඇදගෙන යන අපි කුමක් කරමුද නටමුද ගී කියමුද අඬමුද මේ සංගය කරපම මොකද කරන්න දීජෝ කියනවා පුඤ්ඤානි කෛරාත සුඛාවාන්ති පෙර ඉස්සරහට සැපගෙන දෙන පිං කරපියා වූ ඉතින් දීජෝ හරි හොඳයිනේ අප්පා මේ ඊටිබන්දම්පත් වෙනාගේ පත් වෙවි තියෙන වෙලාවේ මොනව කරන්නද ගියන්න පේනවා මනුස්ස ලෝකේ දිවි ලෝකේ දෙකම වෙලා පේනවා මේ වෙලාවෙත් පුඤ්ඤානි නොකරපු අපුඤ්ඤ කරපු පව් කරපු අය අපායට ගිහිල්ලා මේ මොහොතේ හුස්ම ගන්නවත් නැතුව මහා පැහැවිල්ලක පැහැවණු. එමෙච්චර මේ බණ ඇහෙන්නෙත් නැහැ බුදු කෙනෙක් පහළ වෙන්නෙත් නැහැ දෙයියෝ පේන්නෙත් නැහැ. පුදුමාකාර අපහසුකටපත් වෙනවා. දැන් අපි ඉන්නේ එහෙම නෙවෙයිනේ. දැන් යන්තම් ඔළුව නහය උස්ස ගන්න පුළුවන් නේ වතුරේ. අපිට ඉඳලා හිටලා සැප දුක තේරෙන වෙලාවක් එනවනේ. අපිට ඕනේ උපරිම සැප නම් ලැබිලා නැහැ. ආන්න මේ වගේ ඉන්න වෙලාවේ අර අපායත් පෙනෙද්දී දිවි ලෝකෙත් පෙනෙද්දී තොපි වැනි යවුන් නරපණුව කුමක් කරපියව කරවුද දෙවියෝ තාම අනුකම්පාවෙන් අපි වෙනින් කොන්තරත් එක බාරන කියනවා පුඤ්ඤානි කෛරාත සුඛවහන්ති කියලා දැන් මේක මේ ප්‍රකාශයක් වශයෙන් දෙවියන්ගේ අදහස් දැක්වීමක් වශයෙන් කරාට යන්නේ පුදුජානනාංශය දාව ප්‍රශ්නයක් ස්වරූපේ ඒකට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා අච්ඡන්ති කාලා තරයන්ති රත්තු. ඇත්ත දෙයයන් ආංශ ඔබ වහන්සේ කියන්නේ ඇත්ත. අනුපුබ්බේන මරණං දිගට යනවා. ඒවන් බයං මරණේ පෙක්කම හැම මිනිස්යාම ඉන්නේ කැඩිච්ච හූණු වලිගයක් වගේ. ගයි ගයි ගයි ගයි ඉන්නේ ඔක දන්නවා අන්තිමට ඉතින් කැඩලි ඉවරලා යනවා. ඔක පණේ ඉන්නේ කවදාකවත් ඉන්නේ නැහැ. ඒවන් බයං පරණේ පෙක්කමානෝ ලෝකාමිසම් පජයේ සංකිපෙක්කමාන මේ ලෝකාමිෂය අතහැරපන් සාන්තිය අපේක්ෂාවේ දැන් පින් කිරීම සහ ලෝකාමිෂය අතහැරීමයි අපි අද කතා කරන්න බලන මාතෘකාව පින් කිරීම සහ ලෝකාමිෂය ප්‍රාර්ථනාව මේක හරි ලස්සනයි බටහිර චින්තනයේ සහ ආසියාකර චින්තනයේදී බටහිර චින්තනයේ පුදුම දක්ෂයි පුදුම ඍජුයි කිසිම පැටලිල්ලක් නැහැ ලෝකාමිෂය සඳහා පුදුම වේගයකින් යනවා ඕනේ පොතක් දිගහැරලා බලන්න. ඒ වගේ ලියලා තියෙනවා යන්න ඕන නම් ක්‍රමේ කද්දාකත් වරදින්නේ නැහැ. 100%ක්ම තාක්ෂණේ 100%ක්ම යාන්ත්‍රීකරණය බහුල නිෂ්පාදනයේ ලක්ෂයක් ඕන එක જાතිය හදන්න පුළුවන්. මෙච්චරයි කරන්නේ. ඒ ඔක්කොම ලිඛිතව ව්‍යාකරණ අනුකූලව හැබැයි මොකටද යන්නේ? පුඤ්ඤානිකයි දාත සුඛාවහන්ති ලෝකාමිෂය එකතු කරන්නේ. මේ එකතු කිරීම සඳහා අපි වගේ පුංචි රටවල් දුප්පත්ව තියෙන්න ඕනේ ඒගොල්ලන්. අප්‍රිකාව තුක්පත්වම තියෙන්න ඕනේ. ඒ නිසා ඒව ඔක්කොම හිර කරලා ඒ වගේ රීරි මාංශේ උරාගෙන කාලා ඒගොල්ලෝ බොහෝම සුඛසේ ජීවත් වෙනවා. මුත්තමත් අධකල පමණේ සියල්ල ලබන්න පුළුවන්. සියලු දෙනාම ඉන්නේ රටේ සාමාන්‍ය ආර්ථික තත්ත්වයේ කැම කියන ප්‍රශ්නේ ඒගොල්ලන්ට ප්‍රශ්න නැහැ. ඊවල දොර ප්‍රශ්න නැහැ. ඔක්කොම තියෙනවා. හැබැයි ඔක්කොම ඉන්නේ අම්මෝ කාමේ. රිලවුන්ගේ බල්ලන්ට වැඩිය කාමේ. ලිලුන්ගේ බල්ලන්ගේ චාරයක් නැහනේ. බයලජ්ජ දෙක ඇත්තෙම නැහනේ. අර වගේත් නෑ කාමයේ තියෙන්නේ. ඉතින් ඒ කාමයේ සඳහාම නගර හදලා තියෙනවා. ඒ කාමයේ සඳහාම නගරයේ කොටසක් වෙන් කළා තියෙනවා. දූපත් හදලා තියෙනවා. එච්චරයි තියෙන්නේ. සමහර ප්‍රදේශවල ඇඳුම් ඇඳීම තහනම්. නියුට් කැම්ප්ස්මයි යනකොටම ඇඳුම් ගලවලා යන්න ඕනේ. ඇඳුම් දාගෙන ගියොත් දලනවා. නිසිසේ ඒකෙත් තියෙනවා විශාල භාවනා ශාලාව කියලා එකක්. දිනකට කාම රමණේ කෙරෙන්න ඕන නම් ඒ ශාලාවට ගිහිල්ලා වැඩ ඉවර කරන එකයි තියෙන්නේ. ඒ කියන්නේ භාවනා ශාලාව කියලා. මෙඩිටේෂන් හෝල් කියලා ගහලා තියෙනවා. දිනකට මේ දැකලා හැංගීම ඇති වෙනවනම් ඔක්කොමලා ඉන්නේ හෙළු වෙන්නේ. භාවනා ශාලාවට පොඩ්ඩක් යන එකයි තියෙන්නේ. ඒ දියුණුවටද අපි මේ යන්න හදන්නේ නැත්නම් ලංකාව වගේ රටක අපි ඉඳලා ලෝකාමි සම්පජයේ සම්තිපෙක්ක මානෝ මේ තියෙන මේ දුක් දෙන මේ වස්තු රූප ධර්ම අතහැරලා අපි නිෂ්ක්‍මණය අබිනිෂ්ක්‍මණය නිස්සරණයද යන්නේ කියන කතාව ආසියාකරයේ ඉන්න ප්‍රගතිය සලකන තරුණ පිරිස සියල්ලම බටහිර මන්ත්‍රේ ජප කරලා පිස්සු වැටලා ඉන්නේ. ඒගොල්ලන්ට පේන අපේ ඉස්සර પરම්පරාව පන්සල හැදුවා, ගම හැදුවා, වැව හැදුවා, ගෙදරක් කියලා එකක් හැදුවේ නෑ. සතුටින් ජීවත් වෙන අවශ්‍යයක් වුණා පන්සල ගිහලා වැඩේ කරගත්තා. දැන් නෑ පන්සල් හදන එක ඒක අපිට අයිති නෑ. අපි අපේ ගේ හදාන්න මට හොඳ කාර් එකක් ඕනේ. මට හොඳ ගෑණියක් ඕනේ. ඒ ටික හදාගත්තා. ඊට පස්සේ බලනකොට අර ගමයි පන්සලේ හද මිනිසුන්ට වැඩිය මේ ලෝකාමිච හොයන කට්ටිය පුදුම මානසික අසහනයක් තියෙන 125ක් පාසල් යන ළමයි මානසික අසහනවල. වැඩි හිටියෝ 140ක් බෙහෙත් බොන මට්ටමේ මානසික අසහන. හැබැයි සියලු ආමිෂේ තියෙනවා. ඉතින් මේ දෙයියෝ දැන් ඇහුවනම් ප්‍රශ්නේ. මේ දෙයියෝ ගිහලා දැම්මනම් ওই වගේ ওই දිනු රටක අපි මේ ලාස් වේගාස් කියලා දැම්මනම් ওই දෙයියෝ. එයාපෝට් එකෙන් බහැපු ගමන් ඕනම සූදුවක් කෙලින්න පුළුවන්. කාන්තාව කියන එක නිකන් මේ සාප්පුවක අහුරලා තියෙන බඩු වගේ ඕන එකක් ගන්න පුළුවන්. දවස පුරාම සැනකෙලි. ඔය ඇමරිකාවේ ඉන්න උඟ දෙනෙක් මාස 8ක් හම්බ කරලා මාස 10ක් මාස දෙකකින් අර සල්ලි ඔක්කොම වීදම් කරලා එනවා ලාස් වේගාස් කියලා ලාස් වේගාස් කියන්නේ කාන්තාරයක් ඒ කාන්තාරේ මේ ඔක්කොම හැදුවට පස්සේ දැන් ලෝකෙ වැඩිම සල්ලි උපයන තැන වෙලා තියෙනවා මුති ලෝකාමිෂේ ඉතින් අපේ ලංකාවේ ගිය කට්ටිය ඇමරිකාවේ ඉන්න කට්ටියන් අහපුවම මේ කොහරි යන්ද කියලා අහපුවම මූණ දිහා බලනවා ඇයි කියලා ඉතින් බලනකොට කියනවලු මේ ලාස්සේ ගස්සන්ද කියලා. මෙහෙන් ගිය කට්ටිය. අරූ කියනවලු මං අවුරුදු 10ක් ඇමරිකානේලත් වෙන මං තාම ගිහිල්ලා නැහැ. මොකද ඒක ලෙඩ රෝග හදන පහත් අපේ අපේ ආගයන් අරම තුච්ච තිසන්තන. බොහොම ප්‍රසිද්ධයි. ඉතින් මේ දෙයියෝ ලාස්සේ ගස් ගිහිල්ලා නැහැ කියන එකයි මට කියන්න තියෙන්නේ. මමත් ගිහිල්ලා නැහැ හැබැයි. මම තාම ගියේ නැහැ. මාට කියන්න බෑ. අමාරුවිට කියන්න බෑ දෙයියෙක් වෙලා යයිද නැත්නම් මිනිස්සු ඉඳගෙන යයිද නැත්නම් ඒක කියන්න බෑ නමුත් මේ ලෝකේ කෑලි ගැන මම මේ කතා කරනවා සංගන්න දෙයක් නැහැ. අපි ගිය සුමානෙත් කතා කරා මේ අපේ අම්මලා තාත්තලා පන්ති කාමරේ පන්සලේ ආම්තුරු ඔක්කොම මේ භවභෝග සම්පත්තිය ලැබලා දෙන පින කුසලයට අපි යොමු කරලා තියේදී නරකට ඇරලා හොඳ දේ කරන්න මෙහෙवला තියේදී කවුද අපිට මේ ලෝකේ හොඳින් වඩා හොඳ තේරුම් ගන්න කියලා දෙයි. දෙක, එම හොඳින් වඩා හොඳ තේරුම් ගන්න ගියත් අර අච්චර දුක අමතක කළා නරක අමතක කළා තනවා වඩා ගත්ත හොඳ අපිට අමතක කරගන්න බෑනේ. වඩා හොඳ පෙනිපෙනීවත් අපිට හොඳ අමතක කරන්න බෑ මොකද තාම අමාරුවෙන් හම්බ කරලා තියෙන්නේ. ඒ නිසා අපේ ඉදිරි ගමනට ප්‍රධාන බාධාව තියෙන අපේ හොඳ ටික. අපි මෙතෙක් හම්බ කරගත්ත හැම හොඳක්ම අපිට බරු වෙලා තියෙනවා පොළොවට තියලා කුඤ්ඤ බැඳා වගේ වෙලා තියෙනවා ඉදිරියට ය아가න්න බැරි වෙලා තියෙනවා ඒක නිසා අපිට මේ හොඳ ලැබුණේ නරක අතහැරපු නිසා කියන එක දන්නවනම් වඩා හොඳ ලැබනකොට හොඳත් අතහැරෙයි ඒක පාඩුවක්වත් බාධාවක් නෙවෙයි අනුභව ශික්ෂාවක් අනුභව ක්‍රියාවක් අනුභව ප්‍රතිපදාවක් ඒ ටික තියෙන්නේ බුද්ධ ධර්මයේ බුද්ධ ආගමේ නෑ බුද්ධ ආගමේ තියෙන පුඤ්ඤානි කෛරාත සුඛාවාන්ති සියලු සැපගෙන දෙන්නා වූ පින් කරා. ඒක අපිට ඕන කෙනෙකුට කියතයි. කුඩු ගහන කෙනෙකුට හොරකම් කරන කෙනෙකුට සත්තු මරන කෙනෙකුට කාමීච්ඡය කරන කිතේ ඕක කරලා වට සැපයක් තියෙනවනේ. දැන් ඒකනේ ඔය සත්තු මරන්නේ. හැබැයි ඊට වැඩිය හොඳ දෙයක් තියෙනවා. ඔය වැඩේම ඊට වැඩිය සැප එළවෙන විදිහට කරතයි ඔය සත්තු මරන වෙනුවට සත්තුන දයනුකම්පාව කරපන්. හොරකම් කරන වෙනුවට දාන දීපන්. කාමීත්‍යාචාරය කරන වෙනුවට කාමවස්තුන්ට අරසා දෙවි පුඤ්ඤානිකයි රාජ තමයි. ඉතින් ගියාට පස්සේ යාට පේනවා සත්පුරුෂයෝ. සත්පුරුෂයෝ මේ සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය අතහැරිය විතරක් නෙවෙයි. බොරු කේලම් හිස්සචන පරිසවචන අතහැරිය විතරක් නෙවෙයි. ඒගොල්ලෝ ශික්ෂාවකට ලක් වෙනවා. මේ ටිකට කියන්නේ සීල ශික්ෂාව කියලා. ඒගොල්ලෝ සීල ශික්ෂාව સમાપ્ત කරලා කරගන්න පුළුවන් කියලා ධෛර්යයක් පිරිච්ච ගතිය සම්පත්‍ති කරගත්ත ආපු ගමන් ඊට වඩා හොඳ ශික්ෂාට යනවා ඒකයි ඕගොල්ලෝ කරන්නේ ඕගොල්ලෝ සමාධි ශික්ෂාවක් වෙන වෙන විභාපනයක් දාගෙන ඉන්නේ ඒකටයි සුදු ඇඳගෙන ඉන්නේ ඒකටයි රෑම රැට කෑම නොකා ඉන්නේ ඒකටයි එවැනි පිරිසක් වට කරගෙන ඉන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රධාන මාතෘකාවට එන්නේ ඉස්සෙල්ලා මම මේ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අර gedara dore ඉඳගෙන සතුන් ඉඳලා ඉල්ලා සෙක් මරාගෙන ඉඳලා ඉල්ලා හොරකමක් කරන කාමීත්‍යාචාරය ටිකක් කරන බොරුවක් කියලා මම කේස් වචන පස්සේ කියන gedara හිටපු ඒ සහැල්ලු ජීවිතයට වැඩිය මේ සමාධි ශික්ෂාට ලක්වෙච්ච ජීවිතය අපි අබිරමණය කරනවද සතුටු වෙනවද ප්‍රමෝද වෙනවද ප්‍රසන්න මනසකින් ජීවත් වෙනවද කියන්නේ මේ සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාට ආවේ එක්කෙනෙකුටත් කවුරුත් කියලා නෙමෙයි තමන්ගේ ස්වච්ඡන්දය. ආවට පස්සේ මේ ගත කරන කාලසටහන හිත සතුටින්ද කරන්නේ එහෙම නැත්නම් කරත්ත බැඳගත්තු ගොණෙක් වගේ gedර යනකම් බලාගෙන. රැයට කාම නැති ගැන පශ්චාත්තාප වෙවි. මේම කාලසටහන අපි ඉස්කෝලේ යන කාලේ ගියා මිසක් කෙරුවේ නැහැ. දැන් අපි ඉස්කෝලේ යන ළම පොඩි ළමයිද අපි ලොක්කෝ නේද? දැන් අපිට ඕන විදිහට අපි ජීවත් වෙන්න පාද. මේ කියන විදිහට ඉඳ ගණ්ඩායි හිට ගණ්ඩායි සක්මන් කරන්න කරෝ ඉන්න බෑනේ කියලා. ඉතින් හුඟ දෙනෙකුට පසන්න මනසක් එන්නේ නැහැ. ඒ පසන්න මනසෙන් බැලුවම් පේනවා. වෙන ගාච්ඡ තොම් පිටිනේ වගේ මූණු. පසන්න මනසෙන් එක නැතිනම් යකෝ gedara තොරේ තියෙන කැඹිරිල්ලෙන් අයින් වෙලා දැන් මේ ලෝකාමිෂේ තවදුරටත් අතහැරලා දැන් මේ කියවිලා අපි අරණ්‍යගත ස්වාමීන් වහන්සේලා වගේ අපි ගත කරනවා. එතෙන් ස්වාමීන් වහන්සේලා බැලුවොත් ඒ ස්වාමීන්සල මේක ලොකු පිටිපස්සේ සුසුඳගත්ත පැත්තේ වැඩි බීමක් පැනව කට්ටියක් නෙමෙයි. සංඝයා කියන්නේ ප්‍රසන්න මනසකින්ද ඉන්නේ කියන එකයි ප්‍රශ්නේ. අරිට වැඩි ශික්ෂාවට ගිහිලා ප්‍රසන්න මනසකින්ද ඉන්නේ කියලා. ඒ ප්‍රසන්න මනස එහෙම ඉන්නේ එහෙමද කියලා බලන්න අපි ඔත්තු බැලුවට ඒක ස්වභාවයෙන් එන එකක් නෙමෙයි. ඒක ප්‍රඥාවෙන් උපය ගන්නවා. මේ අපි ඉදිරියට ගිය ඉදිරියට අඩිය තියාගත්ත මේ ශික්ෂා මාර්ගයේ මම යන්නේ සිනාසි සීද. සර්වඥාන්ගේ සුගත ගුණේ මයි ළඟ තියනවාද? ඒ නැත්නම් කරත්ති බැඳගත්තු ගොණෙක් වගේ මැටි පාගන ගොම්මාල්ලෙක් වගේ බැඳගත්ත වෙලේ ගහනවා කියන එක තියන්නේ කියන එක මේක එහෙම උපන්නේට ලක් කරන්න පුළුවන් උපහාසයට ලක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට ඒ තීරණ පරිඥාව මම මේ කරන වැඩේ කරන්නේ ප්‍රසන්න මනසකින්ද පදුට්ට මනසකින්ද කියන දූෂිත මනසකින්ද ලෝකෙච්ච මූනිච්ඡාවට ලෝකයට පේන්නද එහෙම නැත්නම් ඇත්තටම මට ආපු දවසට වැඩිය අද වෙනකොට ඇතුලෙන් මේ මෝදු වෙන සුඛය පින මෙන්නම් පිනටත් වැඩිය කුසලය අධි කුසලය මට දැනට දැනিলা තියෙනවා කියන එක. ඒ හැම වෙලාවෙම වෙන්නේ නැහැ. ඒක හරියට මේ අකුණු බලාකුළු ඇවිල්ලා ඇවිල්ලා එක පාට බඩාංගල එනයක් ගන්නවා වගේ ඒ ආරෝපණය වැඩි වුණාට පස්සේ පුපුරනවා. අනේගේ පිපිරීම අපිට තේරෙනවා භාවනා ජීවිතේදී යන ගමනේ දිගටම අපිට පාවඩෙල්ල නැහැ. නමුත් වරින් වර අපට පේනවා මේ යන ගමන නිසා මේ ලෝකාමිෂය අතහැරීම නිසා මරණයෙන් මත්තේ වෙන සැප නෙවෙයි දැන් මේ අස්පනා අපිට අපි සුවසේ ජීවත් වෙනවා කියලා. ඒ වෙනතන නිවන් ලැබපුවාම කියන සැප නෙවෙයි. නිවන් ලැබෙන කෙනෙකුගේ රජ වෙලා නෙවෙයි. රජ වෙන්න ඉන්න කෙනෙකුගේ සැප, යුව රජ කෙනෙකුගේ සැප දැනෙනවා. ඒකට ඒකට සෙන් බුද්ධ ආගමේ සතෝරි කියලා කියනවා. ඒ නිවනේ යනකොට හම්බ වෙන දේවල් වරින් වර නිකන් අකුණු විදුලි ගහන්නා වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා. මේ මහා දුක්ඛන මැද හා මම විවේකයෙන් පොළවේ ඇවිදිනවා. මම විවේකයෙන් පටල වාඩි වෙලා වාඩි වෙලා ඉන්න කෙන සුවසේ ඉන්නවා. ඒක මේ කවුරුත් මට කොන් කිරීමක් නිසාවත් දඬුවමකට හම්බෙච්ච එකක් නෙවෙයි මම පෙරකල පිනකට උපයාගෙන ගිහලා භාවනා මධ්‍යස්ථානයේ කොට්ටක් උඩ වාඩි වෙලා මම සුවසේ ඉන්න මේ ඉස්සරන් තියෙන බුදු පිළිමේ වාගේ. ਬਾගෙට hina වෙලා. එහෙම නැත්නම් වෙලාවෙ එන්නකම් පැංගිරි මිරික මිරික අමාරුවෙන් ඉන්න වෙලාවක කල්පනා වෙනවනේ මඩපුවක් ගෙඩියක් වගේ ඇඟ. ලුණු දෙහි දාලා වගේ. ඇඟ පුරාම රිදෙනවා. යන්න ඇත්තන් නැගිටලා සලුවක සාදාලා නෑ ඉතින් මොකද ප්‍රශ්නේ තියෙන්නේ ඉඳගත්තෙත් ඔබ නම් නැගිටලා යන එකයි තියෙන්නේ. අන්න එතනදී මේ මනුස්සයාගේ තියෙන ප්‍රසන්න මනසද්ද පදුට්ට මනසද්ද කියන එක ඒ කෙනාට තමයි දෙන්නේ මේ මේ කරන වැඩේ සතුටින්ද කරන්නේ. සිනාසිසීද කරන්නේ. ඒව නැත්තම් වරබන්ද දණ්ඩ එක වගේ කරත් වෙනගත්තු ගොනෙක් වගේ අදිනවද කියන එක මේ සමාධි ශික්ෂාවේදී සීල ශික්ෂාවට වඩා හොඳට ඕම කැපිලා පේනවා. ඒක නිසායි උඹ දෙනේ භාවනාවට කැමති නැත්තේ. කවුරක්වත් කැමති නැහැ මේ තමා විසින්ම Tamanට මේ සිපිරිගයක් හදාගෙන මේ කාලසටහනට වැඩ කරන්න. අත අපේ ලොකු සාමිචින්න කාලේ කිව්වෙච්චරයි යෝග ජීවිතය කියන්නේ දැන් අපි පළවෙනි සැරේ උපසම්පදායලා අවුරුද්දේ මමයි අනුරුද්දයි රාහුලයි තුන්දෙනාම ගියා <clears throat> වඳින්න. මං විතරයි මෙහි අර දෙන්න 아무තු. මොකද මේ නමලා කියලා හව. අපිට දෙන්න දැනන්නේ හඳු කුරු පෙට්ටියක් දීලා කිව්වා සෝංශ මේ අද මේ 1989 නොවැම්බර් 16 අපි පැවිදිලා අවුරුද්දයි කියලා. ආ. වැදගත් දේ නම් ඔහම අවුරුදු 20ක් විතර ඉඳලා ඇවිල්ලා වඳිනේ කිව්වා. එක අවුරුද්ද එච්චර අමාරු නෑ කිව්වා. අවුරුදු 20ක් විතර එක දිගට කාලසටහන කරන්න පුළුවන් නම්. රහත් ඒ කාලසටහන ලොකු සංජය හොඳට මෝරච්ච මොළ මලයකින් හදලා තියෙන්නේ. මෙන්න ගැළපෙන කාලෙට ගැළදේ. මේ කාලසටහන කරන්න පුළුවන් රහත් වෙන්නත් එපා, දිබ්බ චක්කුත් එපා, දිබ්බ සෝරත් එපා, මතු බුදු වෙන, මතු හම්බෙන දේවනිකායත් එපා. කාලසටහන එක දිගට කරන්න පුළුවන් නම් කිසිම කෙනෙකුට බෑ. හැම කෙනාම හිතනවා වයසක නිසා බෑ. මට ඉඳ ගන්න බැරි නිසා බෑ කියලා අපි මේ කාලසටහන වෙනස් කරන්න ක්‍රම සාවිධි හොයනවා මිසක් අයිතිවාසිකම් හදාගන්න මේ කාලසටහනට අනුයාත වීමේ හැකියාවට අපි කියනවා ශික්ෂාව කියලා. ඒක කවුරු හරි අදම කාලසටහනක් වෙන්න මම හදාගත්තේ ගන්නෙ අන්න ඒක දිගේ යනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ යටහත් පහත් බව මේ නියතමානිකම තමයි අවසානයේ නිවන කියන්නේ. වෙන මොනක්වත් හම්බෙන්නේ නැහැ. අන්නේ ඉඳගත්තට පස්සේ මම දැන් ඉන්නේ විවේකයෙන්. ඇවිදිනකොට මම දැන් ඉන්නේ විවේකයෙන්. මම දැන් ඉන්නේ හුදකලා වෙලා. මම ඉන්නේ විස්්‍රාම වෙලා. මම ඉන්නේ ප්‍රසන්න මනසකින් නම් බුද්ධජානකේ දෙයයන් ආන්සර කියනවා උඹ හිතන විදිහට මත් සුඛේ පිණිස පිං කරනවා වෙනුවට පවු නොකර හිටපන්. සීල බුදුරයන් වහන්සේලාගේ උගන්වීම තමයි සබ්බ පාපස්සා කරනං ඒතං බුද්ධාන ශාසනං පින් කිරීම කියන මේ කටයුත්තෙන් මේ ශාසනය උඹේ හිත පමාවට සහ මදයට සහ මදයට සහ පමාදයට වැටෙන්නේ නැතුව උපරිම අප්‍රමාදී කියලා කියන්නේ පව් කිරීමෙන් වැළකියා. මේ කවදද ලංකාවේ බුද්ධ ශාසනය මේ පව් කිරීමෙන් වැළකීම කියන එක යටපත් කරගෙන පින් කිරීම ඉදිරියට ආවේ එදා තමයි බුදුන් යටපත් වෙලා දෙයියෝ ඉදිරියට ආපු දවස. දෙයියෝ කියන්නේ පුඤ්ඤානිකයි දාත සුඛාවහන්ති. බුද්ධ දේශනා මොකද්ද? ලෝකාමිෂේ පජහේ සම්තිපෙක්කමානමි ලෝකාමිෂේ අත්හැරපන් සාන්ති අපේක්ෂායි. දැන් මම යන්න හදනවා මූලික මාතෘකාවට. මේ පදනමේ අර්ථ අපි ගියා සුමානෙත් කතා කරා. ඒතර මම හිතනවා ඔය සබ්බපාපසකරණං ගාතාව විශ්සර කරලා දෙන්න ඕනේ. ඒක විශ්සර කරගන්න. ඒකටයි බුදු කෙනෙක් ලෝකේ පහළ නැත්නම් දෙවියෝ තමයි මේ ලෝකේ පාලනය කරන්නේ. දෙයකෙත් ඒකෙත් තියෙන බොහෝ දේවවාදයක් තියෙනවා බහුදේවවාදීලා ඒක දේවවාදයක් තියෙනවා. ඉතින් මේ ඒක දේවවාදයේ දිනුවා බහුදේවවාදයේ යටපත් වෙනවා. විශේෂයෙන් බටහිර. බහුදේවවාදයේ තිබුණා ඉන්දියාවේ තාමත් තියෙනවා. රෝමේ තිබ්බා. බොහෝ දෙවරු හිටියා. ඉතින් ඒකට ගහලා තල්ල පොඩි කරලා දේව විමාන කඩලා දාලා කිව්වා නෑ නේ දෙවියෝ දෙන්නේක් නෑ එකයි. දෙන්නේක් ඉන්නකොත් තුන්දෙනෙක් එනව මරනවා. ඕන්නේ ඒ නිසා ඒක දේවවාදය ආවා. ඒකට අල්ලාහ් ආවා. අහුරම දාස් ආවා. සර්බල්දාරි දිව්‍යන් වංශය ආවා. ඉන්දියාව ඔය අතරමැද බ්‍රහ්මයක් තියාගත්තා. වෙයි බ්‍රහ්මයාගේ වෙලා තියෙන මේකයි ඊශ්වරයයි මේ විෂ්ණුයි බ්‍රහ්මයි ත්‍රිමූර්තිය තියෙන්නේ. බ්‍රහ්ම නෙවෙයි ලොක්කා. මේ ඊශ්වරය හරි හිතුවක්කාරය. විනාශකාරය. ප්‍රඥා කරපු දේවල් රකින්න ඉන්නේ විෂ්ණු. ඉතින් කට්ටියට ඕක පොඩ පටලවිලා තියෙනවා. ත්‍රිමූර්තිය පටලවිලා තියෙනවා. කොහොම හරි ඔළුව උසගෙන ඉන්නවා. දැන් මේ මේ අතරමැද ওই සීල දෙවියන්ට වැඩිය මනුස්සය ලොකුයි කියපු එකම ශාස්ත්‍රඥාස්මේ බුදුහාමුදුරුවෝ. අනික හැම ආගමෙම කරන්නේ මනුස්සයාට නොදැක්ක දෙවි කෙනෙක් පිළිබඳ විවිධාකාර කතා කියලා මනුස්සයා පහත් කරලා මේක ඉගෙන ගත්තොත් ඔබ මිනිස්සුන්ට වැඩිය ලොකු වෙන මොකද්ද? දැකපු නැති දෙවි කෙනෙක් අදහන එක. ඒ තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ලියමන. සර්වචන්සේ කියනවා මම මෙච්චර සර්වඥතාන් දැක්කයි මොකක්වත් නැහැ. උඹ දෙයියා. උඹ බුදුන්. උඹ විතර වටිනා කෙනෙක් ලෝකේ ඇත්තේ නැහැ. මේ වටිනාකමත් එක්ක හිටපන්. ඉඳගෙන මාත් එක්ක මං. අවිදිනකොට මාත් එක්ක මං ආන්න මේ විදිහට ඉන්න පුළුවන් නම් එතන පසන්න මනසක්ද තියෙන්නේ එතන පදුට්ට මනසක්ද තියෙන්නේ කියන තමයි කමඨාන් සුද්ධ කරනකොට අහන්නේ ඔයා ගියේ පාර කමඨාන් සුද්ධ කරපදානිලා අද දක්වා හිටපු හොඳටම හොඳ පරියන්කේ කියන්නේ. අර ඉතින් මේ චෝදන ලයිස්ට්ුවක් ගන්න කියනවා බෑනේ අප්පා. වැස්සනි කැස්ස තිබුණනේ මැස්ස වැස්සනි ඉතින් ඒ නිසා ලයිස්ට්ුවක් කියන්නේ නෝ හරියට ඒක නිකන් කන වැන්දුමක් ගැන කතා කරනවා වගේ. මැරිච්ච කුණක් ගැන කතා කරනවා. කිසිම දවසක අනින් මෙච්චර වැස්සදීදී කැස්සදීදී වැස්සදී මට හුස්මක් බලන්න පුළුවන් වුණා. මේ හුස්මේ චර්යාව මෙහෙමයි. මෙච්චර කරදරදී මට හොඳට පියවර තුන හතරක් තියන්න පුළුවන් වුණා. ඒකේ චර්යාව මෙහෙමයි කියලා මේ ප්‍රසන්න පැත්ත ඉදිරිපත් කරනවනේ ඒක අනිවාර්යයෙන්ම පස්චිම භාවිකයේ කූමේ ආත්ම නිවන් දකිනවා. මේ චෝදනලා ඉස්ස තේනවනම් ප්‍රතිනේ පදුට්ට මනසක් අනිවාර්යයෙන්ම දුක උපදිනවා. ඉතින් මෙන්න මේ අපි මේ භාවනා කරනකොට අපි බලාපොරොත්තු වෙන අරමුණේ මුළු දවසේම එක චිත්තක්ෂණයක් හිටන එකන විතරක් කතා කරන්නේ අනිත් ටික හේරම කුණු බාලියට ගන්න. එහෙම ඉන්නේ කාට විතරක් කමටහන් සුද්ධ වෙන්න පුළුවන් දැන් අපිට තේරෙනවනේ ඒක එක චිත්තක්ෂණයක් පුළුවන් නේ. ඔක දෙකක් කරපන්. ඔකටයි මනුස්සකම කියන්නේ. ඔකට පෞරුෂත්වය කියලා කියන්නේ. ඔකටයි අප්‍රමාදය කියන්නේ. ඔකටයි සතිය කියන්නේ. ඉදිරිය බලපන් කිය. අමාරු නෑ. එක චිත්තක්ෂණයක් අපි දන්න ගලකට ගහලා ගහලා ගහලා ගහලා ගලමැදින් පලා ගත්තට පස්සේ ඒ ඒ පැලිච්ච ගල තව පාරක් පැලිරක් යනවා කියන එක අමාරු නෑ. පළවෙනි එක තමයි අමාරු. මේ චිත්තක්ෂණයක් ගත්තා දෙකක් තුනක් හතර. අපි හිතමු දැන් මෙයාට කොහොම හරි කරලා මොකක් හරි අරමුණක දෙල් ගෙඩියක හරි ගන්න පොල් ගෙඩියක හරි ගන්න මොන කැකිරි ගෙඩියක හරි ගන්න අරමුණ හිත තියාගෙන පුළුවන් වෙලා කියලා. ඕනනම් ආනාපාන කියන්නේ. ඕනනම් පෙම්බේ වැකිලිම කියන්නේ. ඕනනම් සක්මන කියන්නේ. අරමුණක තියාගෙන ඉන්න පුළුවන් වුණා නම් සමාධි ශික්ෂාව. බොහෝ අරමුණු වල දුවන කාමී කාමාතුර වෙලා කාම ගුණයන්හි හැසිරෙන හිත එක අරමුණක දැක දැක දන දන චිත්තක්ෂණ දෙකක් හිටියා තුනක් හිටියා හතරක් හිටියා. ආන්නේ ඒක දැකලා කියන්න පුළුවන් නම් මෙච්චර ගෑනු ඉන්න මට දරුවෝ ඉන්න මට ප්‍රශ්න තියෙන මට එක දිගට චිත්තක්ෂණ තුනක් දැන් තප්පර තුනක් මේ අරමුණේ තියාන පුළුවන් වුණා. ඒතර අපි දෙයයන්ට නෙමෙයි කතාන්නේ කෙලින්ම බුදුහාමුදුරන කතා කරන්නේ. මෙන්න මෙහෙම ගත්ත අරමුණ ගැන අපි පොඩ්ඩක් සුවිශේෂ වෙමු. ඉඳගෙන ඉන්නකොට අපි ගන්නේ වායෝ ධාතුව. වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ආශ්‍රව ප්‍රසවාස කියන්නේ පිම්බි පැකිලිම කියන්නේ. සක්මනේ ඉන්නකොට අපි ගන්නේ පඨවි ධාතුව. ඒක නිසා දැන් සබ්බදම මූලපරියාය සූත්‍රයේ තියෙන හතර මහා භූතයන් දැන් අපි කතාවේ හිමීට ගෙනලා සම්බන්ධ කරන්න හදාගන්න. ඉතින් අපි ගීසුමානේ සක්මන පිළිබඳ පොඩි මතක් කිරීමක් මම කෙරුවා මතකයි. දැන් අපි ගත්තොත් පරියංකේදී පරියංකේදී අපි සියලු දේ අමතක කරලා හුලඟට හුස්මට වායෝ පොට්ටබ්බ ධාතුට හිත ගත්තා. හුස්ම රැලි තුනක් හතරක් එක දිගට බලන්න පුළුවන් තත්ත්වය ආවයි කියලා මම හිතන්නේ. ඒක අස්වාභාවික දෙයක් කියලා මෙතන කවුරුත් වගේ අත්දැකලා ඇති. දැන් මේක ගැන විතරක් කතා කරුවොත් මොකද වෙන්නේ? වෙන මොනවත් නැහැ. මම මුළු ජීවිතේම මම හුස්ම රැලි තුනක්, තප්පර තුනක්, චිත්තක්ෂණ තුනක් හුස්ම තියාගෙන පුළුවන් වුණා. මෙන්න මේ විස්තරේ කෙරුවොත් එයාට තේරෙයි ඒ වෙලාවේදී අතීතේ නෙමෙයි ජීන අනාගතේ නෙමෙයි වෙලා ජීන හිත වෙන කෙනෙක් ගාව නෙවෙයි වෙන තැනක් ගාව නෙවෙයි පඩවි වල නෙවෙයි තේජෝ වල නෙවෙයි ආපෝ වල නෙවෙයි වායෝ ධාතුවේ කියලා සප්පේලා උසාවියට කියන්න පුළුවන් නම් ඒ වෙලාවේදී මට හොඳට මතකයි මේ හුස්ම නාස්පුඩු පුරාගෙන එළියට එන හැටි නාස්පුඩු පීරාගෙන ඇතුළට යන හැටි මෙන්න මෙහෙමයි මම අත්දැක්කේ කියලා මේ කියන කියමන හොල්ලන්න බ්‍රහ්මියෙකුට බෑ දෙවියෙකුට බෑ මාරයෙකුට බෑ මොකද ඇස්පනා පිට වායු පොට්ටබ්බ ධාතුව වැඩ කරනකොට පේන හැටි. මේ කිසිම ආර්ථික ලාභයක් ඒක හම් වෙන්නේ නැහැ. දේශපාලන ලාභයක් නැහැ. මාන්නක්කාරකමක් නැහැ. ෂට ඇතිවට මොකක්වත් උදව්වක් නැහැ. ඇස්පනා පිට කිරිගහට මෝල් ගහින් යනවා වගේ හුස්මත් එක්ක හිටබව කියයි. මෙන්න මේකට ප්‍රසන්න මනසක් ඇති කර ගන්න පුළුවන් නම් එයා වාර්තාව කියවන්නේ රාජාසන කතා කරන රජ කෙනෙක් වගේ. මිච්ඡර කල් නටන නටමට හුස්ම ටිකක් බලන්න පුළුවන්. වාතය ටිකක් බලන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස බලන්න පුළුවන් වුණා. ඒ යන ඇඟ පිම්බෙන හැකිලෙන හැටි බලන්න පුළුවන් වුණා. කියලා මේක ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ කෙනාට කමඨාන් සුද්ධ කරන එක හරිම ලේසි. දැන් මට තප්පර තුනනේ බලවන්නේ. හුස්ම නැති තුනේ හතරක් කරන්න බැරිද? ඕක හතරක් කරන්න බැරිද? ඉතින් අර ඉස්සල්ලාම හොස්පිටල් තුන අල්ලන්න හදනකොට අපි ආමිෂය අල්ලන්න හදනා වගේ තමයි පේන්නේ. මේ හුස්ම අල්ලන්න හදනවා සිළු දෙය අතහැරලා. ඒ නිසා මේ වෙලාවේදී හුස්ම පිළිබඳ මෙනෙහි කිරීමක්, හුස්ම පිළිබඳ සටහන් සහ ආකාර බැලීමක්, හුස්ම පිළිබඳ වැඩි කිරීමක්, තප්පර ගන්න සහ ආහාර ගන්න වැඩි කිරීම අපේ පරම ශක්තිය බාටපත් වෙනවා. අපි උපරිම ශක්තිය යොදන හරියට හුස්ම අල්ලන්න වගේ. ගුරුවරයෙක් දෙනවා සියලුම උපක්‍රම ක්‍රමසාවිදි හුස්ම ඇල්ලුවා නම් මෙහෙමයි පුතේ දැනෙන්නේ මෙහෙමයි වැටෙන්නේ මෙහෙමයි අත්දකින්නේ මෙහෙමයි ඕකටම තැන දීලා කටයුතු කරපන් කියලා. දැන් මේ ගණදින වුණා නම් මල්ටාන සුද්ධ වුණා නම් එයා ඊට පස්සේ හතරවෙනි හුස්ම ගැන විස්තර කරනවා කියන්නේ. මට ඊයේ තුනක් පුළුවන් වුණා මම පුල් ධෛර්යය දාලා පූර්ණ උත්සාහයෙන් මට පුළුවන් වුණා හස්ම හතරක් හදන්න. පහයි, හයයි. පුංචි ළමෙක් කැටයකට සතේ සතේ දානවා වගේ දෙකේ චක්‍ර ඉගෙන ගන්න එක්කන තුනේ චක්‍ර ඉගෙන ගන්නත් වගේ මේ හුස්ම රැලි කීපයක් ඉදිරියට යනකොට හුස්ම කෙරේ දක්වන්නේ ලද බල ලෝකාමිෂයට ආශාවක් වගේ එකක්. අතරමහා භූතයන්ද ආශාවක් ඒ නිසා බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා ඒ විදිහේ හුස්ම ගැන පටවියාපෝ තේජෝ ගැන හැඟීමක් නැති කෙනා පට විඤ්ඤඤ්ඤති පට වායං මඤ්ඤති වායතෝ මඤ්ඤති වායේන මඤ්ඤති වායං මේති මඤ්ඤති එයා මේ පඨවි වායෝ ධාතුව ගැන වැටහෙන්නේ නැති වෙලාවල් එනවනේ නිකන් ඒව ගැන පැටලිච්ච මනසෙන් බලනොත් මේ හුස්ම තමයි පණ කියන්නේ කියලා හිතාගන්න. හුලන් තියෙනකම් පණ තියෙනවා. වාතේ මම. මගේ ආත්මය කියන්නේ වාතේ. අපි කියන්නේ හුස්ම පිමිනවයි කියලා. නිසා හුස්ම අඳුනගන්නේ මම කියලා අඳුරගන්න. නැත්තම් හුස්මෙන් ජීවිතය රැකෙනවා කියලා. නැත්තම් හුස්මෙහි පණ තියෙනවා කියලා. නැත්තම් මේ කියන්නේ හුස්ම එක මගේ. මෙන්න මේ විදිහේ හුස්ම ගැන හතරාකාරයක පටලවිලක් එන්න බුණා. වායං මඤ්ඤති වායේතෝ මඤ්ඤති වායේන මඤ්ඤති වාතං වාතං වායං මේති මඤ්ඤති. අපි මේ දන්නේ හැබැයි බුදුහාමුදුරුවෝ අපි ගැන දන්නවා. මේ හුස්ම ගැන නියම අවබෝධයෙන් බලන තෙක් මේ හුස්ම මම නැත්තම් හුස්ම තමයි පණ. ප්‍රාණ ආනා අපාන ඔක්කොම තනි වචන තියෙන්නේ ප්‍රාණ යාම කියලා තමයි Hindu ආගමේ කියන්නේ. මේ හුස්ම තමයි පණ. ප්‍රාණ. එනිසා අපි ඉන්නේ හුස්ම මගේ. නැත්නම් මම හුස්ම. නැත්නම් හුස්මෙහි පණ තියෙනවා. හුස්මෙන් පණ ගන්න. අපි કૃතිම හුස්ම දුන්නාට පස්සේ පණ එනකොට අපි කියනවා මේ හුස්මේ 50 හුස්ම දීලා. මේ විදිහට මේ හුස්ම පටවි ධාතුෙත් ඕකම තියෙනවා. මේ හතර තේරුම් ගත්තට පස්සේ යාට බුදුහාමුදුර කියනවා දැන් ඔබ හුස්ම තේරුම් ගන්න එකම හුස්ම පණ කියලා. නැත්තම් හුස්මෙහි පණ තියෙනවා කියලා. නැත්තම් හුස්මෙන් පණාවක නැත්නම් මේ හුස්ම මගේ කියලා. මේ දේ අපි දැනගෙන ආවෙ නේ අපිට පන්ති කාමරේ කවදාකවත් උගන්වන්නේ නැහැ. ඉගැන්නුවත් ඉගෙනනේ ඒක හොඳයි කියලා. දැන් බුදුරජාණන් කියනවා මේක දැකපන්. හුස්ම දැක්කා පටවි මේ හුස්ම හුලං ආශ්‍රව ප්‍රසවාසය දැක්කා. මේ ආශ්‍රව ප්‍රසවාසය වඩන්නේ ඔය එක්ක එක මම කියලා එක එක මගේ කියලා නැත්නම් එහි පණ තියනවා කියලා නැත්නම් එයින් පණ එනවයි කියලා. මෙන්න මේකක් දක්නාසුලෝ හුස්ම දිහා බලපන්. හුස්ම වඩන්නේ මේ හතරාකාරයක පටලවාගෙන. ඉතින් මේ විදිහට මේ පණ රකින්න හුස්ම පිළිබඳව විවේචනාත්මකව රැඩිකල් වාදීව බුදු ඇහෙන් බලලා, දේව ඇහෙන් නෙවෙයි. බලලා හුස්ම ගැන කතා කරලා කෙනෙකුට පුළුවන් නම් මේ හුස්ම දිහා බලන්ඩ අනුන්ගේ හුස්මක් වාගේ. එතෙන් අනායාසයෙන් හුස්ම වැටෙන්න ඇරලා මම හුස්ම දිහා බලාගෙන ඉන්නවා. හරියට අම්මා දරුවා නිදි කරවලා දරුවා නිදාගෙන හුස්ම ගන්න හැටි බලා ඉන්නවා. දරුවගේ බඩ ඉස්පාත යන හැටි අම්මා බලාන ඉන්නේ ඒක දිහා බොහොම සතුටින්. ඒ වගේ මගේ හුස්ම දිහා දරුවෝ නිපුණවගත්ත දරුවාගේ හුස්ම දිහා බලන වගේ මගේ කය යන හුස්ම බලන් දෙන තැනේදී අපි කියනවා භාවනා වචනවල අනායාසයෙන් හුස්ම වැටෙනවා. එතෙන්ට එනකන් යෝගාචරය පිම්බිනවා, හයියෙන් හුස්ම ගන්න හදනවා, නහය මිරිකලා හුස්ම ගන්න හදනවා. මේ වායෝ ධාතුව යාලු කරගන්න. නමුත් ඒක තේරුම් අරගෙන මේ යාළු වෙන්නේ වායං වායතෝ වායේන එහෙම නැත්නම් වායං මේති මඤ්ඤති කියන පටලැවිලි හතරෙන් කියලා මේක නැති කරලා බලපන් කියලා කියන්නේ හුස්මට වැටෙන්නදරලා ස්වභාවයෙන් හුස්ම දිහා බලනකොට තමයි යා ආනාපාන යෝගාවචරයක් වෙන්නේ. එතකන් එයා පුම්බන ගැරන්ඩියෙක් වාගේ ණයෙක් වාගේ ෆූස් ෆූස් කගා තමයි ජීවත් වෙන්නේ. වැරදි නෑ ඒක වෙන කරන්න කමක් නෑ. නිසා ලොකු සාන්තිකෝ ආහනපාන සති පොතේ ඉබේ වැටෙන හුස්ම දිහා බලන්න කියලා කලුවකුරෙන් ගහලා යටින් ඉරක් අදින්නේ කියලා. කරන්න බෑ. අපි ඒක මගේ කරගෙන මම කරගෙන ඕක තමයි පණ කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. අනුන්ට කියන්නේ ඕන එක මේ තමන්ට කියන්නේ. කවදා හරි යෝගාවචරයට මේ කමට අනුසුද්ධ වෙලා එහෙනම් මේ සබ්බදම්ම මූලපරියායේ තියෙන පළවෙනිම චතුස්කේ එකක් අරගෙන පඨවි නැත්නම් ආපෝ නැත්නම් වායෝ වරණ මේ වායෝ ධාතුව දිහා අනුංග එකක් වගේ ඉබේ වෙන්න යන්න දකින්නකොට කියන අපි අනායාසයෙන් හුස්ම වැටෙනවා මේ අනායාසයෙන් හුස්ම වැටෙනකොට මායя ගුණ්ඩුවක් දෙනවා නින්දට යනවා හුස්ම නොදෙනී යනවා හුස්ම ඒකාකාරී වෙන්න පටන් ගන්නවා භාවනා කරනවා නෙමෙයි පිං කරන්නේ වගේ හැඟීමක් එනවා අර දෙයියෝ කියන විඥානික ඓරාත සුඛාවහන්ති කියන නිසා මේට කොච්චර වටිනවද? මේට වඩා කොච්චර රණද ජේතවනාරාමයේ වටේ ඇවිදවිදින් නැත්තම්. අනුරාධපුරේ ගිහිල්ලා මේ රුවන්වැලි සෑය වැටේ. දැන් මේ හුස්ම ගන්නව දැනෙන්නෙත් නැහැ. නිකන් ඔය හුස්ම වැටෙනා චෝක පිනක්ක පිනක්ද? වටිනකමක් තියනවාද කියලා අර හුලං. මේ හුලං වෙන්න වැඩි පටන් අර ගන්නවා. එතකොට මාර්යාවිලි කෙනෙකුට ලීසි නැගිටලා ගිහිල්ලා මල් ටික අපකරලා පූජා කරපන්කෝ. කටන පිංකමකට සම්බන්ධ වෙයන්කෝ. දානයක් දීපන්කෝ කියලා මෙයාට පුඤ්ඤානිකයි දාත සුඛවහන්ති කියලා අර වටිනා පින්කම අතහැරලා ලාමක ළමා පින්කමකට ඇදලා දානවා. එහෙම දාන ඔක්කොම වගේ මාර්ගපාක්ෂිකයි. නරක දෙයක් නිසා නෙවෙයි. වඩා හොඳ දේ අතහැරලා හොඳ දෙයට බහින්න නිසා. නරක නිසා නෙවෙයි. වඩා හොඳ දේ අතහැරලා හොඳ දෙයට බහින ඕකට තමයි ආගම කියන්නේ. මිනිස්සයා මිනිස්සයාගේ සත්‍ය ශක්තිය හොයන යනකොට ආගම විසින් විවිධාකාර බොරු මේ කකුල් මාට්ටු දාලා ඌ ඇදලා දාලා කියනවා ඒ දෙය ගැන හිතන්න යන්න එපා. ඒක උඹට අදාළ නැහැ. ඒක මනුස්සත් එක්කම බෑ. උඹ හිටපන් මෙතන. අපි උඹට ඒ ටික හරි ගැසලා දෙන්න. කියලා පූජ්‍යකයෝයි පූජ්‍ය පූජ්‍ය පක්ෂයයි අපිව ගෙනල්ලා කොහෙදෝ නතර කරනවා යන්න දෙන්නේ නැහැ. මරනවා. මරනවා එයා කොහොමද එහෙම වෙන්න හදන්නේ මේ අපි මේ අපිත් එක්ක හිටපු ගස්ගින්න ගාඩ පෙකානේ ඔක ඌ කොහොමද manussත්වයේ ඉක්මවන්නේ දෙයයන් ආංශයට සම වෙන්න හදනවා කියලා ගල් ගහලා මරන්නේ සෞදුහාමුදුර පහළ නොවෙන්න ලෝකේ හිටපු සියලුම ආධ්‍යාත්මික ගවේෂකයෝ මරලා දාන මරලා දාන්නේ දැන් ආගම් අධිකාරිය විසින් බුදු කෙනෙක් විතරක් පළවෙනි වතාවට ලෝකේ මිනිස්සේ කිහෙලම තැන්ටපත් වෙලා කිව්වා ඔක්කොම දෙයයන්ට වැඩිය මම දේවාති දේවයි බ්‍රහ්මාති බ්‍රහ්මයි කවුරක්වත් තමයිත් එක්ක කතා කරන උඹලා ඔක්කොටම මං ඉන්න ගන්න ඉන්න පුළුවන් අන්නේ එහෙම බුදු කෙනෙකුට තමයි මේ දෙයියෝ ඇවිල්ලා ගැරන්ටි පෙන පෙනේපුම් බද්දි සමා වෙන්න නයි පෙනේපුම් බද්දි ගැරටි කැබලිති කැරලක් අරගෙන හොල්ලලා පෙන්වලු මේ බලපන් මටත් පෙනේ තියෙනවා. හැබැයි පෙනේ පයන්නේ නැහැ. <laughs> ගැරඩියාගේ වෙන්නේ පයහන්නේ නැහැ. දෙයියෝ ඇවිල්ලා කියනවා පුඤ්ඤානි කයිදාත සුඛවහන්ති කියලා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා ලකුණු ගන්න හදනවා. මේ සජීව ජීවමාන බුදුහාමුදුරුවෝ. උනස් කියන ලෝකාමිෂේ පජාත. මොකද්ද පජාත කියලා කියන්නේ බලාන ඉන්න හුස්ම ගෙවෙන්න පටන් ගන්න. බලාන ඉන්න හුස්මේ තියෙන ආකර්ෂණීය ශක්තිය නැති වෙනවා. බලාන ඉන්න හුස්මේ දැනෙන ගතිය නැති වෙනවා. බලාන ඉන්න හුස්ම පාලනෙන් ගිලිනවා. මෙන්න මේ ලෝකාමිෂේ අතාරින්න පුළුවන් නම් අතහරිනව නෙවෙයි ඒ වෙලකන අතහැරෙන දේට බය නැතු ඉන්න. ඒකට ලොකු දැනුමක් ඕනේ. ඒකට මේ බණ කියන්නේ. භාවනා කරන්න ගියොත් ඔය මයින්ජායක අපි කියලා පොඩි උන්ට පෙන්නන කලත්තු කරලා කලත්තු කරලා පෙනපම් පේන එක හරහා පේන්නෙත් නැහැ විනිවිද පේන්නෙත් නැහැ මොකද ඒක ඇතුලේ තියෙන ඔක්කොම කැවිලි කැලි කැවිලි කලවම් වෙලා. ඒ ළමයට කියන අත දිගැල්ල තියානින්නේ මොකද වෙන්නේ? අර කැලි කැවිලි ඔක්කොම තැම්පත් වෙනකොට හරහා පේනවා. හිතක් ඒ වගේම තමයි හුස්ම දිහාම බලනකොට තැම්පත් වෙලා. හිතේ ස්වභාවය පේනවා. ආහනේ පේනකොට හුස්මෙන් අපි ඈත් වෙනවා. හුස්මේ සටහන් ආකාර නැති වෙනවා. මිනී කරගන්න බැරුව යනවා. හුස්ම ගෑනෙනවා. එනිසා මගේ හිත නින්දට යන්න ඉඩ තියෙනවා. අයියෙන් හුස්ම ගන්න හිතෙන් ඉඩ තියෙනවා. පින් කරන්න හිත ඉඩ දෙනවා. මේ ගෙවෙමින් පවතින හුස්ම හිත පැවැත්වීම අප්‍රමාදයේ බව ඒකටයි මේ බණ කියන්නේ කියන බව ඒකටයි මේ බුදුජානනාංශේ ලෝකාමි සම්පජහේ සම්තිපික්ක මානෝ කියලා කියන්නේ මේ ගෙවෙන හුස්ම දිහා ආමිෂේ දිහා එහෙම ගෙවෙන්න යනකොට සාන්තියක් තියෙනවා පින් කරලා නෙමෙයි පව් නොකිරීම හරහා ආන ඔතෙන්ද ගියෙක් නැති කවුරක්වත් මේ සභාවේ නැහැ. නමුත් එතෙන් ගියාම ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැති නිසා අපි හිතනවා හයියෙන් හුස්ම ගත්තොත් හරි දැන් ගෙවෙන හුස්ම වෙනුවට එහෙ නැත්නම් දන්නේ මතර නින්දට වැටෙනවා. එහෙම නැත්නම් හිතන අපරාධ නිකන් ඉඳලා කාලේ නාස් කියනවා පිනක්වත් කරගන්න තිබුණ අවස්ථා නැති වෙනවා කියලා. ආනෙම ඉන්න කෙනෙකුට කියලා දෙන්න පුළුවන් නම් බුදුහාමුදුරුව මෙතන මේ ගොරෝසුට දැනෙච්ච හුස්ම මධ්‍යස්ත වෙන හැටි මධ්‍යස්තව දැනෙච්ච හුස්ම සූක්ෂම වෙන හැටි අතිශීවුම් වෙන හැටි මේක ඕනම කෙනෙකුට වෙන එකක්. ආන්න ඒක දැකලා ඒක වාර්තා කරන්න පුළුවන් නම් ඒකට ප්‍රසන්න මනසක් ඇති කරගන්න පුළුවන් නම් මේ භාවනා ජීවනයක් කියලා හිතන්න පුළුවන් නම් සත්‍ය වැඩි නැති තේරුම් ගන්න පුළුවන් නම් අප්‍රමාද වෙනව හැටි දන්නවනම් එයාට තේරෙයි මේ ගමන සංසාරේ කවදාකවත් ගිහිල්ලා නැහැ. මේක කියනවා ගඟ දිගේ ඉහළට පින ගමනක් මොකද Taman එල්ලෙට තියාගත්ත අරමුණට තියාගත්ත දේ භාවනා ජීවනයේ දිනුනෙන්ට අරමුණ නැති වෙලා යනවා. ගෙවෙමින් යනවා. ක්ෂය වෙමින් යනවා. වැය වෙමින් යනවා. නිරුද්ධ වෙමින් යනවා. ඉතින් මේ මනුස්සයට හුස්ම ගන්න බැරුවව ඔළුව කැරකෙන්න පටන් ගන්නවා, ක්ලාන්ත වෙන්න පටන් ගන්නවා, වක්කාර ලක්ෂණ පහළ වෙනවා, ආශාත්මක ලක්ෂණ පහළ වෙනවා. හරියට දරුවෙක් පිසිඳ ගත්තා වගේ. දොළ දුක් වෙන්න පටන් ගන්නවා, වමන යන්න පටන් ගන්නවා. ඒ ටික හෙලි කරගත්ත දවසේ මේ භාවනා කරනකොට මේ ලෝකේ එපා වීම ලෝකේ ආමිෂේ එපා වීම සිද්ධ වෙන්නේ හුස්ම ගෙවි යෑම හරහා ඒකට අනුග්‍රහ කරනකොට තමන් අමනුෂ්‍යයෙක් වෙනවා. මිනිස්සු නම් ආමිෂයට කැමති වෙන එක නෙවෙන්නේ. දැන් මේ ගෙවීම පවතින ආස්වාද ප්‍රසවාසයට හුස්මට අනුග්‍රහ කරන්න ඉගෙන ගන්න ලෝකයක් මේ ඇත්තේ නෑ මේ බාහිරේ. පොතකවත් මම දැකලා නෑ. ගුරුවරයෙක් මම දැකලා නෑ. විශ්වවිද්‍යාලයක් මම දැකලා නෑ. විද්‍යා පීඨයක් මම දැකලා නැහැ. මහාචාර්යවරයෙක් දැකලා නැහැ. ඒගොල්ලෝ ඔක්කොම ඉන්නේ අර දෙයියන්ගේ පැත්තේ. පුඥානි කෛරාත සුඛාවාන්ති එන්න මයි ළඟට මං කියලා දෙන්න ලෝකේ හම්බ කරන්න හැටි. වාතේ හම්බ කරන්න හැටි. ජලය හම්බ කරන්න හැටි. ඉඩම් හම්බ කරන්න හැටි. ගින්න හම්බ කරන්න හැටි. විද්‍යාව කියලා ඔච්චර නුගන්නන්නේ. ඝන ද්‍රව වායු තේජෝ. තාප විද්‍යුතේ. තාප මේ භෞතික විද්‍යාව. ඔය හතරෙන් යම් මේ උපාදි ගන්නේ. අපි හැම ඉන්න කාලේ කියන්නේ ඔය විශ්වවිද්‍යාලෙට උපාධි නෙමෙයි කුපාඩි කියලා. උපාධි ගත්ත හැම එකම කුපාඩියක් කියලා කියනවා. මොකද මේ විශ්වවිද්‍යාලය හරහා යනකොට අම්මා ලොකු අයත් එක්ක කොල්ලයි කෙල්ලයි යනවා කියලා දෙන්නට විහිළු කළා. අම්මා උතාම අඩු වයසේ කසාද බැඳලා තියෙනවා. බැඳපු ගාම ලොකු අය හම්බුණා. ලොකු අයත් එක්ක තනිකමට ගලහා යන්න කියලා තියෙනවා පයින් එතකොට ජෝඩුවට පුතා අම්මටයි පුතාටයි ජෝඩුව කියලා කුල්ලෝ විහිළු කරලා අම්මා ඊට පස්සේ තීන්දුව කරලා ඊට පස්සේ කවදාවත් ওই විශ්වවිද්‍යාලේ හරහවත් යන්නේ නැහැ කියලා. පස්සේ පස්සේ බස්ස ආවා. නොද්දකින් නොපදම්. මේ අම්මටයි පුතාටවත් පාර යන්න බෑනේ. <coughs> ඒකට කියන්නේ උපාධියට කියන්නේ කුපාඩි කියලා. විශ්වවිද්‍යාලයට තව නමක් දාලා තිබ්බා. ඉතින් හොඳ නෑ මේ සභාවල කියන්නේ. අනිත් අම්මත් සවුත් වෙනවනේ. ඒ උගන්නන එකක අහනවා අහන්න මේ පටවිය ආපෝ තේජෝ වායෝ ගෙවම් කරන කතාවක් උගන්නන විශ්වවිද්‍යාලයක් තියෙනවා කියලා. හම්බ කරන එකක් මිසක්. ඉතින් අපි දරු પરම්පරාව කාට දීලා තින්නේ අපි? ඔය නාකි නම් හැඳි ගෑවිලා මැරලා යයි හිතන්ද වෙනකොට ඒක නෙමෙයි මම මේ කතා කරන්නේ. දරුවෝ කාට දීලා තියෙන්නේ? පට වියාපෝ තේජෝ වඩන ලෝකාමිසං වජ ලෝකාමිසං සම්තිපෙක්ක මානෝ. ලෝකාමිෂේ වඩන්නේ කියලා කියනවා. ඉතින් එහෙව් එකේ බුදුහාඳුරෝ ඒකට රිදවන්නේ නැතුව කියනවා ලෝකාමිසං පජහේ පින්කර කර කර ඉන්නවට වැඩිය පවුන කර හිටපල්ලා. මොකද්ද පවුන කර ඉන්නවා කියලා කියන්නේ හුස්ම ගෙවිගෙන යනවනම් උඩ පහුරු ගන්න එපා. ඔකට අවුස්සන්න එපා. නින්දට වැටෙන්න එපා. හයියෙන් හුස්ම ගන්න එපා. ඔක හේම සාන්ති අපේක්ෂාවෙන් යන්න අරපන්. එතකොට හිතනවාද කවුරු හරි මේ වායෝ ධාතුව මේ වගේ ගෙවන් කිරීම දැක්කට පස්සේ පටවි වලට වෙනම මහන්සි වෙන්න ඕනේ. තේජෝ වලට වෙනම මහන්සි වෙන්න නෑ. මේ එකක් දැක්කනම් පතවින් නැත්නම් වායං වායතෝ වායේන වායං මේටි මඤ්ඤති කියන මේ හතරේ මෙතෙක්කල් අහුවෙලා ඉන්න අහුවිල්ල දැක්කනම් එයින් තොරව වායෝ ධාතුව දිහා බලන්න පුළුවන් වුණා නම් ඒ පාඩමම තමයි පටවිය වලටත් තියෙන්නේ. ඒකේ එහෙම කියලා සක්මන් නොකර ඉන්න බෑ ටිකක් සක්මන් කරන්න. ඒක වෙනම කතාවක්. සක්මනේදී පටවි ධාතුව තේරෙනවා. අන්න එතකොට තේරෙනවා අවුරුදු 7ක් යන්නේ මේ හුස්ම ගෙවෙනවා දකින්න. අවුරුදු 7ක් යන්නේ මේ හුස්ම ගෙවෙනා දකින්නේ. නමුත් හුස්ම ගෙවීම කලන්තයක් කරගත්තොත්, බයක් කරගත්තොත්, චකිතයක් කරගත්තොත් මේ මනුස්සයා ගුරුවරු මාරු කර කර, කර්මාස්ථානනේ මාරු කර කර, භාවනා මධ්‍යස්ථාන මාරු කර කර ලෝකේ පුරා විදවිදින්නේ. මොකද අර දෙයියෝ කියපේක නැහෙන්නේ. පුඤ්ඤානිකයිරාත සුඛාවහන්ති. මේකේ පුඤ්ඤානිකයිරාත කොහොමද? මේ ජීව උස්පත් නැතිලා යනවා. ඒගොල්ලෝ හිතනවා ඒ වෙනකොට සතියක් නැතිලා යනවා. එයා හිතනවා එතකොට මේ සමාධියක් නැතුව යamak. ඉතින් ගුරුවරු මාරු කරලා කර්මස්ථාන මාරු කරලා යනවා. කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. කමඨාන සුද්ධ කරන්නත් බෑනේ ලෝකේ ඔක්කොගෙම මේ නිවන් දකින්න කෙනාට විතරනේ කමඨාන සුද්ධ වෙන්නේ. අනික් කට්ටියට ඕනේ අර gediya ගිනාවු පොදිය බහුමත බමුණු මත ටික රැකගෙන නේ නේ හුස්ම දිගටෝම එක දිගට තියෙන්න ඕන කියලා නේ කියන්නේ. මේක පිළිබඳව ඇත්තටම භාවනා කරන ප්‍රජාව ගැන එච්චර කනගාටු වෙන්න දෙයක් නෑ මේ කමටහන් දෙනවයි කියන අමන කර්මස්ථානාචාරවරු කාලා තියෙන කැමන දිහා බලනකොට යකඩ මල්ලට ගොල්ල ගැවුවනම් හාල් මල්ල නොබල විසිකර කියලා කියන්නේ තියෙන්නේ. යකඩ මල්ලට ගිල්ල ගැවුවනම් හාල් මල්ල නොබල විසිකර කිව්වලු. අද යකඩ මල්ලට ගුල්ල ගහලා තියෙන්නේ. කර්මස්ථානේ දෙන කට්ටිය දෙයියෝ බ්‍රහ්මයා දාන්න පටන් අරගෙන. sorry ඒක භයානක පිළිලයක්. හැබැයි සම්ප්‍රදාය. දෙයෝ හරිය කැමති පුඤ්ඤානිකයි රාත සුඛාවහන්ති කියලා මෙතන දෙයි කෙනෙක් ඉන්නවා දකින්න. මෙතන බ්‍රහ්මෙක් ඉන්නවා. බුදුරජාණන් බැලුවා හැමතැනම හාරලා බැලුවා එක එක්කත් නැහැ. මනුස්සයාගේ මේ ප්‍රඥාවත් එක්ක බලනකොට පටවි ධාතිය කපුරු පුච්ච පුතන වගේ කිසිම ලකුණක් නැතුව නැතිලා යනවා. අන්න එතෙන් තමයි සුඛේ අනිච්ඡාවත සංඛාරා උපාදවය ධම්මිනෝ uppaditta niruddhanti tesan upa samosuko මේ පෙරලෙන්න නැති වෙන කැරකෙන සංස්කාර ලෝකේ එක සංස්කාරයක් තව එකකින් මාරු කරන එක නෙවෙයි වැඩි ගිනි අඟුර අතින් අතට මාරු කරන නෙවෙයි සංස්කාර සියල්ලම උපසමණය වෙන්න ඕන ඒ සඳහා අපි සියල්ලම අමතක කරලා වායෝ ධාතුව ගන්නවා අපි ගත්ත නිදර්ශනේ දැන් වායෝ ධාතුව ගෙවෙන හැටි බලනවා ගෙවෙන හැටි බලලා මහා පෞරුෂත්වකේ මහා අප්‍රමාදයකින් මහා සද්ධාවකින් මහා සීලකින් කියනවා මට පෞරුෂත්වයේ තියෙන මේ දැක දැක දන දන හුස්ම ගෙවෙනවා. එතකොට ලැබෙන මේ සාන්තිය අපි නිර්ාමිෂ කියලා කියනවා. එතකොට ඔය පුඤ්ඤානිකයිරාත සුඛාංගහන්ති කියනට රැඩිකල් වාදී උත්තරයක් බුදුහාමුදුරුවෝ දෙනවා. පුඤ්ඤානිකයිරාත කරන්න ආමිෂය අවශ්‍යයි. චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පස අවශ්‍යයි. දැන් මේ වාතයේ ගෙවන් කිරීම කරන්න මොනම දෙයක්වත් ඕනේ අතහැරීමයි තියෙන්නේ. අතහැරෙනවා. ඕනම කෙනෙක් බැලුවොත් හුස්ම දිහා ඒකේ බේට අතහැරෙනවා. අන්නේ අතහැරෙන හුස්මට අනුග්‍රහ කරනවා කියන බුදුහාමුදුරුවෝ එක පදයයි වෙනස් කරන්නේ ගාථාවේ. ලෝකාමිෂම් පජහේ සම්තිපෙක්කමාන. ඊට පස්සේ ආ නැගිට්ටට පස්සේ හිතෙනවා මම මේ පරියන්කේ දෙතුන් සැරයක් හුස්ම ගෙවිනවා දැකලා ලොකු සාන්තියකට ගියා. ආයෙත් මේක එනවා. ආයෙත් මේක නේ යනවා. දැන් මේක නැවත නැවත කරනකොට එදිනදා ජීවිතෙත් අපි සෙනගත් එක්ක ගණයා කරේ කුලයා කරේ ඇසිරෙන්න ගත්තොත් අර සාන්තිකර தත්ත්වය එහෙට ගන්න බෑ. මේ රණ්ඩු සරවල් වලට ගියොත් ඉඩම් නඩු වලටයි වතුරටයි ගින්නටයි ජය මේ ආයෙ මෙතෙන්ද ගන්න බෑ. බුදුන් සඳහන් කරන මේ සාන්තිය ලැබපු කෙනා තිත්‍ය තිත්‍ය ශා วก රාජරාජ මහා අමාත්‍ය ටික හැසිරෙන්න ගියොත් අර ලැබු සාන්තිය වෙයි. එයාගේ උඩට ප්‍රසන්න මනසක් නැතු වෙනවා. අය හැම මිනිස්සු ලී වලින් රණ්ඩු කර කර ಜಾතිවාදී අරගල ඇති කරගෙන දේශ සීමාව අරගල ඇති කරන මිනිස්සුන්ගේ ලී අවශ්‍යගෙන යන ලෝකේ සාන්තිය තියන්න බැරි නිසා මේ මනුස්සයාට යුතුයකමක් වෙනවා ඊට පස්සේ මේ ඇති කරගත්ත මේ සාන්තිය නැවත නැවත ඇති වෙන සාන්තිකර තැනකට වෙලා හිටියේ නැත්නම් මේක වාෂ්පීකරණය. නිසා යන්න සාන්තිකර සාගරයට. කාන්තිකර සාගරය කියලා කියන්නේ මේ මුළු සාගරේම රැළ ගහනවා හරි අඩුයි. ශාන්තිකර සාගරේ තියෙන ලොකු වෙනසක් රැළ ගහනවා අඩුයි ශාන්තිකර පැසිෆික් කියලා කියන්නේ බොහොම පැසිව්. ආන්නේ වගේ හොයා ගන්න ඕනේ තැනක් ශාන්ත වෙනකොට එවැනි ශාන්ත මිනිස්සු ජීවත් වෙන කුඩු මිරිස්කාව රිලව් වගේ එකකට නියව ගන්න අඬු සරුවල් කරන මිනිස්සු වෙනුවට මේ හුස්ම දිහා බල හුස්ම ගෙවෙන හැටි සක්මන් කරනකොට මේක ඉබේ සක්මන වෙනකන් යන හැටි කෙරෙන தත්තට යනකොට යන්න ගියහම පේනවා භාවනාව කියලා කියන්නේ මේ කියන මේ ලෝකාමිසම් පජහේ සම්තිපෙක්කමානුගෙන කරන දෙයක් නෙවෙයි යමක් නොකර සිටීමක් කියලා කියන්නේ. ගෙවෙන හුස්මට වෙන් දැරලා නිකන් ඉන්න. පුදිය පුදිය ඉන්න කොටියට පුදිය ගන්න දැරලා අවුස්සන්න යන්න එපා. කෙලස් කියන්නේ මෙන්න මේ අවිසිල්ලට. ඉතින් මේ දෙයියන්ගේ වචනේ වෙන පුඤ්ඤානිකයිදාත සුඛාවහන්ති කියන පදේ වෙනුවට මේ කියන ලෝකාමි සම්පජහේ සම්තිපෙක්ක මානෝ කියන එක කවමදාකවත් අම්මා කෙනෙක් දරුවට කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්න බෑ අම්මට ඕනේ දරුවා තවත් දියුණු වෙලා ඉඩම් වැඩක් වැඩ කරන ගෑනුත් දෙන්නෙත් තුනෙත් තියාන ගොඩක් වැඩ කරනවා දකින්නේ අම්මලා කැමතියි මම අවුරුදු 36 වෙනකම් බඳින්න නැතුව ඉන්නකොට හැමදාම ඇඳාවට අම්ම බත් එක දීලා හරි ආසයි ගොඩාක් බත් කනවා දකින්නේ ඒ හැටි අම්මලාගේ හැටි ඉතින් ළඟ ඉඳගෙන අහනවා මේ මිනිස්සු අරනවා කියනවා පෙර දිනේ තව මේ නිකන් ওই සෙරප්පුවක් දාන කරේ බෑග් එකේ දාන්න උඹට උගත් පිස්සු හැදිලා ඊයේ. උන් නරකද දෙකේ එකක් කරන එක පවුල් වෙන්නේ නැත්නම් පන්සල් යන කිව්වා. බොහොම එමීර මේ බත් කන ගමන් එමීර දාන්නේ නිකන්. තේජි මට මොනකත් ඉන්න පළවෙනි බත් පිට හතර පහ කනකම් අම්මලා ඉන්නවා දන්නේ නැහනේ කාගෙන කාගෙන යනකොට ඇත්තට මෙහෙම ගන්න නැද්ද පොඩි පුතා කියලා. මේ එකක් නැද්ද කියලා. අවුරුදු 30 කියන්නේ එහෙනම් ගල් ගන්දාරි වයසක්. අන්තිම මමත් ඉන්නේ ඉතින් ලක්ෂයට කොටිය දාගෙන ඉන්නේ අයියා කර අයියා කරන මැචින් කලර්ස් ඇඳගෙන টොප් බයිසිකල් එකක් තියාගෙන කුමාර පදමේ ඉන්නේ මං කයි ඊට පස්සේ අම්මා තියෙනවා නම් කියපන් දැන් අනිත් අයියලා අක්කලා ඔක්කොම කටේ ජීවරනේ උඹයි මයි වෙන්නේ ඉන්නේ මගුල් ගෙවල් ඕනේ නැත්නම් ඔබ රැයට අඬ ගන්නවරෙන් මං දොර අරින්නම් කිව්වා මේ බොහොම දැන් මට මේ කන්ඩිෂන් දානවා ඔබ එච්චර කැමති නෑ මේ බඳිනවා කියලා කියන්නේ ඔබ දැට ගෙට ගන්න වරන් කියනවා. ඒත් මගෙන් නැහැ උත්තරය. දෙන්නෙක් උනාට ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඉතින්නේ හදවත දෙකට බෙදලා තියලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ දෙන්නටම අම්මා දරනවා නැන්දම්ම කැමති. ඒත් මගේ උත්තරය නැහැ මකල්. ළමයි හිටියට දෙයක් නැහැ කිව්වා. අම්මා කොච්චර කැමැතිද අම්මා කොච්චර කැමතිද මම පුරවැසියෙක් වෙනවා දකින්න. ඒක තමයි කියන්නේ පුඤ්ඤානිකයි රාත සුඛාවාන්ති. බුදුරජාන් වහන්සේගේ පණිවිඩය මට ලැබිලා තිබුණා බඳින්න එපා, ජොබ් එකක් කරන්න එපා, භාවනා කරනවා කියලා කාටවත් දැනෙන්න අරින්න එපා. ඔක්කොටම වැරදිලා තියෙන වෙන මොනක්වත් නිසා නෙවෙයි. ඔන්න මේ පටවියාපෝ තේජෝ වායය ඇල්ලුවා නෙවෙයි. මම භාවනා කරනවා කියන එක අල්ලලා ඉන්නේ. ඒ නිසා කොහොමලා දකින්නේ භාවනා නොකරන අය මේ බොහෝම පහත් කට්ටියක් අපි ඇවිල්ලා භාවනා කරනවා කියලා මේ අඬහැරේ පහන්න ගියාම ඔයගොල්ලන්ට මිනිස්සු උප්පණ්ඩණය කරන පිස්සු මුන්ට රැට කාලා අපි ජොලියපු තියෙන මෙයාට කණ්ඩත් නැහැ බලපල්ල මූණෝල ඇට එන ගාච්ච සෝම් පිට්ටනිය වගේ සන්තෝෂෙන් ඉන්නවනම් කමන්නේ මේ භාවනා කරන්නේ උන් ලෝක දෙකක් මැද හිර වෙලා ඉන්නේ කියලා. උගලගේ වල්ලෝ කට්ටිය මොකද කියන්නේ? උන් කැට උඩ දානවා ඕම් බලවන් තොපිට කෙලවෙනවා අපි රැයට කාලා බුදිනවා එකයි කරන්න තියෙන්නේ ලෝකාමි සම්පජයේ පෙක්කමාන වෙනකොට ප්‍රසන්න මනසෙන් ජීවත් වෙන්න අපි යන්නේ ගඟ දිගේ ඉහළට දෙයයන් තේරෙන්නේ නැහැ අම්මට අපට තේරෙන්නේ නැහැ පන්ති කාමරේට ටීචර් තේරෙන්නේ නැහැ ආගමික නායකයන් තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ ඔක්කොම අපි වටා රොද බඳින්නයි හදන්නේ ගණයා කෙරේ කුලයා කෙරේ බඳලා අපි පුරවැසියන් කරන්නේ අපි වනචර වෙනවා. අපි කැලේට යනවා. ඒගොල්ලෝ අපි ශිෂ්ටමනසය කරලා රාජධානියකට ගෙනියලා රාජ සම්මාන දෙන්න හදනවා. අපි වනචර වෙනවා බුදුහාම කියනවා අරඤ්‍යගතෝ ආරොක්ක මූලගතෝ ආසුඤ්ඤාකාරගතෝ මේ වචනේ කාටවත් ඇහෙන්නේ නැහැ අරඤ්‍යගත වෙනවා කියලා කියන්නේ කැලියට ඵලයන් කැලියට කියන්නේ වනේ කියලා වනචරයන් කියලා ශිෂ්ට වෙන්න වෙන්න සමාජයට යන්න යන්න පහඳින කඹරන බැලියෝ බවටපත් වෙනවා අපි. කැලේට ගිහිල්ලා අපිට තටසලා පියාඹන්න පුළුවන් වෙනකොට ඒකේ ප්‍රසන්න මනස ඇති වෙනවා නම් ඒකා බුදුහාඳුරෝ කියන මේ ආමිසං ලෝකාමිසං පජේ පෙක්කමානෝ. එහෙම නැත්නම් අර දෙයියෝ කියන විදියට අපි පිංකම් කර කර ඉඳී මතු සුඛේ ලැබෙනකම්. බුදුජානනාංශ කියන සුඛේ මෙතනමයි අකාලිකවම ලැබෙන්නේ. ඔක්කොමලා විඳලා තියෙන එකක් මම මේ මතක් කරන්නේ මම කරන එක උත්ප්‍රේරණය කරලා පෙන්වන එක විතරයි. ඒකත් මම කරන්නේ මගේ කට වචනේ කට කහනවට නෙවෙයි සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ ගාතාවක් අරගෙන ඒක නිසා කවුරු මොනවා කිව්වත් පුඤ්ඤානිකයිද සුඛාවහන්ති ගැටෙන්න යන්න එපා. අපි මෙතෙන් දෙනකන් ආවේ පාරේ. දැන් අපිට හැබෑ වෙනසක් ඕනේ නම් අපිට කරන්න තියෙන රැඩිකල් වාදී වෙනසක් ඕනේ නම් ලෝකාමි සම්පජයේ සම්තිපෙක්ක මානෝ සාන්ති අපේක්ෂා කරනවා නම් මේ ලෝකාමිචේ හැලෙන වෙලාවේ හැලෙන්න දීපං. මොක අල්ල බදාගෙන ඉන්න එපා. බදාගෙන හිටියොත් පිට කෙනෙක් නෑ. තණ්හාවයි අවිද්‍යාවයි විතරයි. දෙවන්නේක් සම්බන්ධ නැහැ. නිකන් බොරුවට කාටවත් දොස් කියන්න යන්න එපා. ඉතින් මේ ඇලෙනවා නම් ඇලෙන වෙලාවේ තමන්ගේ තණ්හාවයි තමන්ගේ අවිද්‍යාවයි දැකලා නැවත නැවතත් ඒ ගෙවෙන වෙලාව වෙනකොට ඒ ගෙවෙන දෙයට අනුග්‍රහ කරන්නේ ඒකට ලොකු සංහසේ සත්තාරස අට්ඨාරස විපස්සනාල පෙන්නවා khයානුපස්සනා වයානුපස්සනා නිරෝධානුපස්සනා පටිනිසග්ගානුපස්සනා බහන ඉහෙළම කෙලවර. කිවෙනකට ගෙවෙන්න යන්න අරින්න. වැය වෙනකොට වැය වෙන්න යන්න අරින්න. නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන්න අරින්න. අතහැරෙන වෙලාව අතහැරෙන්න අරින්න. ඒක පරාජයක්වත් නෝන්ජල්කමක්වත් අත්‍යානුපේක්ෂාවක් නෙවෙයි. ඒ සඳහා වෙන ඒ සතියෙන් ආඩ්‍ය වෙච්ච උපේක්ෂා පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා